මේක එනකොට අපි අර ඊයේ මතු කරගත්තා වගේ යේපිච්ච සම්මස්සනූපකා තේසු තේපි සම්මසනං ආරබිතබ්බං කියන විදිහට පටන් ගන්න වෙලාවේදී යෝගාවචරය Tamanට දිරව ගන්න පුළුවන්, හපා ගන්න පුළුවන්, අල්ල ගන්න පුළුවන් ලේසි තැනින් සම්මර්ෂණේ පටන් ගන්න. පටන් ගන්න පටන් ගන්න යනකොට ඒ දේ ඉසල දැක්කේ අනිත්‍ය කියන කන්න අඩියෙන් පමණයි. ඇතිවීම නැතිවීම දෙක පමණයි. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා නම් මේක බුදුහාමුදුරේ විදිහට බැලීම දුකක්. බැලීම කරදරයක්. බැලීම වෙහෙස කර දෙයක්. ඒක නිසා ඒ අනිත්‍යත්වයේ තුලම දුක තියෙන බව. ඒක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ දුකක් නම් ඒක බැලීම පෙළෙන පිළීමක් බවත්, තැවීමක් බවත්, සංකත ධර්මයක්. ඒ වගේම සංකීර්ණ ධර්මයක්. බොහෝ හේතු අනුව බොහෝ දේවල් පහළ වෙන නිසා ඒ යෝගාවචර ඉස්සල්ලාම ඉස්සල්ලා මේක ඒකාකාරී වෙනකොට නීරස වෙනකොට නිදිමත එනකොට द्वේෂයෙන්මයි බලන්නේ. මෙන්න මෙතනදී ඒ द्वේෂ පදනම අයින් වෙලා මේක බලන්න තමයි මේක දැක ගැනීම තමයි පරම වූ ප්‍රථම වූ ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ මට වැටහෙන්නේ මේ දුක නෙවෙයිද මේක නොවිඳිනා කෙනෙක් ලෝකේ නෑ නේද? මොන්නම තාලකින් අපි හිටියත් මේ தત્ත්වයේ ඉක්මවන්න පුළුවන් தත්වයක් නෑ. ඉක්මවන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක තමයි අපේ තියෙන සක්කාය දිට්ඨිය නැත්නම් අයුන්සුමංසිකාරය නැත්නම් ආත්ම දෘෂ්ටි කියන්නේ නැත්නම් අවිද්‍යාව කියලා කියන්නේ. මේක බාරගත්තට මොකද වෙන්නේ කියලා. මේ තුක සදාකාලික දෙයක් මේක නැති කරන්න උත්සාහ කරන්න කරන්න මේක වැඩෙනවා. ඒ නිසා මේක බාර ගන්නවයි කියලා කියන්නේ ද්වේෂපදනමෙන් බලව මේ නීරස ගතිය, ද්වේෂපදනමෙන් බලව මේ ඒකාකාරී ගතිය වෙනුවට ඥානපදනමෙන් බලන්න පටන් අර ගන්නවා. මේක තමයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුංගොදපාදි ඥානංගොදපාදි පඤ්ඤාවොදපාදි විඥාවොදපාදි ආලෝකෝදපාදි කියලා මෙතුවාකල් මේ උදේ හැන්දාවේ පෙනිච්ච දුකම දුක්ඛ ආර්ය සත්‍යක් බවට පන්නරේ හිටින්න පටන් ගන්නවා. එවනසු කවදාකවත් මේ වෙනම පැකට් එකකට දාලා ඇවිල්ලා ලේබල් කරපු දුක්ඛාරි සත්‍යයක් අතර හම්බ වෙන්නේ නැහැ. මෙතෙක් කල බැහැර කරන්න හදපු නොදකින් කියාපු එහෙම නැත්නම් නොපතන් කියාපු දේම මේ අනිත්‍යත්වයෙන් පෙළෙනවා නම් ඒ පෙළෙන දේ මෙත ඉසලත් විඳලා තිබුණා දැනුත් විඳිනවා. ඔකට ද්වේෂ කරනවා වෙනුවට ඔක ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඔක බාරගත්තොත් මොකද වෙන්නේ කියලා ඒ දුක බාර ගන්න තරම් ඒ වීරත්වයක් පිළිගන්න අසුළු ගතියක් එනකොට සරුවචන සඳහන් කරනවා මහන්නේ මේ දුක නම් දුකමයි. ඒකට මම කවදාකවත් නැහැ. නමුත් දුක දුක බව තේරුම් ගන්නා විතර සැපක් මුළු මනුස්ස ජීවිතේම නැහැ කියලා. අපි දැන් මෙතුවා කල් කෙරුවේ මොකද්ද දුක එනකොට ඉතින් පැනඩෝල් බොනවා. එහෙම නැත්නම් සීදාලේප ගන්න. එහෙම නැත්නම් වෙන මොන හරි පේන් කිලර් එකක් බොනවා. බීල් කියන එක ඉවර කරලා ඇවිල්ලා දුක්ඛ සත්‍ය වෙනම අවබෝධ කරගන්න ඊගාව රිට්‍රීට් එකේදී මේක නම් බෑ. ඉතින් මේක කරනවා නම් මේ තාලෙට පුබ්බේ අනනුසුතේසු ධම්මතු පෙර නොඇසු නොවිරු විදිහට මේ දුක දිහා බැලිලක් නෙවෙයිනේ මෙතන වෙලා තියෙන දැන් මේ භාවනා කරනකොට දුක එනකොට ඒක කියන හෙට එන්න පස්සේ එන්න මේ අද මේ රිට්‍රීට් එකේදී නම් බෑ එහෙම නැත්නම් ඒක රිට්‍රීට් එක නැතර කරන්න නැත්නම් ආවෝදේ නැතර කරලා මේක තමයි මේ ගෙන්න ගන්න ඕන වෙලා තියෙන්නේ මන්ත්‍රේ මැතුරුවේ මේකට තමයි ඉතින් මන්ත්‍රේ මැතුරුලා පිල්ලිය නැගිටලා එනකොට ගුරාබාය වෙලා දුවන්න බත්තොත් මොකද වෙන්නේ අර පිල්ලිය ගිහිල්ලා ගුරාගේ කවුතු කනවයි කියලා කියනවා. ඒක තමයි පිල්ලිය කතාව. ඒ වගේ තමයි භාවනා කරනකොට අනිවාර්යයෙන් මේක මතුවෙනවා. ඉතින් කට්ටිය කියනවා මේක මාර බලවේග. මේ වැඩ කරන්න ගියාම වෙනදා නැති දුක් එන්න පටන් ගන්නවා. ඇයි වදේ මතුරවුවා නම් මේක ඉතින් යකාය විසෙන්න එපාය. ඉතින් මේ දිග බලාන යනකොට අපි දැනගත්තත් නොදැනගත්තත් ඒ අනිත්‍යත්වය දැක්කට පස්සේ පහළ වෙන්නේම දුක තමයි. එනිසා අරුවචනන්සේ පිටිපස්සේ ඉඳගෙන කොඳුරලා කියනවා ඔක බාර ගන්න. ඔක පෙර නොදැක්ක තාලෙට බලන්න. නොවිරූ තාලෙට බලන්න. ඔය කෙරේ ඥානය පහල කරගන්න. දෘෂ්ටි මේ සද්ධාව ඇති කරගන්න කියලා යම්ම වෙලාවක මේ පැමිණෙන දුක අපේ සිංහලේ මට පුදුම හිතෙනවා මේ වාක්‍යෙට පැමිණි දුක් පැනිරහයි කියලා අපේ ගමේ කතාවක් තියෙනවා. ඒ පැනිරහ දැක්කනම් ඊට පස්සේ යෝගාවචරයට තේරෙන්න පටන් අරගන්නේ මොකද්ද? මේ දුක මම පැවතෙන්න මම උපදින්න ඉස්සෙල්ලමත් මේ ලෝකේ තිබුණ එකක්. මම මේ ජීවත් වෙන තාක්නුත් එන්නෙම මේකමයි මම මැරුණත් මේකමයි. මේක මා සඳහා පැමිණෙන එකක් නෙවෙයි. මේ තමයි ස්වභාවය. මේක මම කියාගන්න එක තමයි තකතිරුකම කියන්නේ. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ මොකද හේතුව මෙවැනි දුක් දෙන දෙයක් මෙවැනි අනිත්‍ය වූ දෙයක් ආත්මයයි කියාගන්න එක අපි ඇබ්බැහියට කරගෙන ආපු දෙයක්. දැන් ඒ වෙනුවට ඩිස්ක්ලේමර් එකක් ගන්නවා. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා අර පැමිණෙන පැමිණෙන දුක දිහා බලනකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ පොකුරු ඇසට වහින වෙලාවක කැමැති නම් අදිස්ථාන කරලා දෙවෙන්න පුළුවන්. නැත්නම් අදිස්ථාන කරලා නොතෙමි ඉන්න පුළුවන්. ඒව ආශ්චර්ය ධර්ම. ඒ වාගෙම තමයි පුංචි පුංචි දුක් එනවා. ඒක දුකක් නෙවෙයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමක්. මේක අවබෝධ කරන්නේ නම් මම මාගේ හැඟීමෙන් තොරව කරන්න ඕනේ කියලා ඒ අනිත්‍යත්වය පිළිබඳව හැඩතල 10ක් මතු කරනවා කියන්නේ. දුක්ඛත්වය පිළිබඳව හැඩතල 25ක් මතු කරලා පෙන්නලා තියෙනවා. අනාත්මත්වය පිළිබඳ හැඩතල 5ක් මතු කරලා පෙන්නලා තියෙනවා. මේ විදිහට ඕනේ නම් යෝගාවචරයට මේ මතුවෙන මතුවෙන අරමුණක ඒ චත්තාලීසාකාර භාවනා කියලා මේ වැත්තටම මේ තේරපි පසු කාලින පුරුදු කරපු දේවල් මේ යන්තම් ඇති කරගත්ත පන්නරේ හොඳට මේ ඇති කරගත් ආයුධේ පන්නරේ තියලා දීමක් තමයි මෙතන කරන්නේ. ඒකෙදි කියන්නේ අර යේපිච සම්මන සම්මස්සනූපකා තේසු තේපි සම්මසනං ආරබිතබ්බං. Tamanට මේ චත්තාලි සාකාර භාවනාව හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම හෝ වඩා ප්‍රකට දේම් බහ ගන්න. බහගෙන ඉවරලා ඒක දිගට මතුවෙච්ච නැති කොටස් අනවශේෂ වශයෙන් කරන්න යනකොට යෝගාවචරයට සුතමේ ඥානෙ තියෙනවනම්, චින්තාමේ ඥාන තියෙනවනම් ඉතින් තේරෙන පටන් ගන්නවා ඇයි සරුවච්චන්හන්සේ 84000ක් ධර්මස්කන්ධ ක්‍රමයට මේක විස්තර කරේ. ඇයි මේ ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද වශයෙන් මේ එකම දේ නානා විදිහට දේශනා කරේ. ඉවයි ඉවට කියන්නේ අපි දේශනා ණය කියලා. ඒ එක එකනා මේ දේවල් සම්පූර්ණ කරන එක එක තාලවලට. ඒ නිසා සරුවච්චන්හන්සේ එක්කෙනෙකුට කියන බණ තව කෙනෙකුට කියන්නේ නැහැ. අපිට දැන් හම්බෙලා තියෙන්නේ මේ සීල දනා විශේෂීලියලද බෙහෙත් තුඬු තොගේ තියෙයි. ඒ නිසා අපිට කොයි එක කොයි වෙලාවෙ ප්‍රයෝජන වෙයිද නැහැ. නමුත් එකක් නම් පැහැදිලි කොතනකින් හරි පටන් අරගෙන අත නෑර සතතාභ්‍යාසය කරනවා නම් අර අඩුපාඩු ටික ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙදි අරගත්තොත් මේ සත්තාලීසාකාර භාවනා ක්‍රමයෙන් උපටාය දෙනික තමයි මම මේ කරන්නේ. ඒක ත්‍රිපිටකයේ කරන දේවල් සංග්‍රහ කිරීමක් කියන අර්ථයෙන් ගත්තොත් අනාත්මත්වයේ විතරක් අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ කියන පස් ආකාරයකට වැටේනවා. මේ විදිහට දේවල් ඇති වෙන දේ නැති වී යන්නේක මම නෙවෙයි මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි ඒක ස්වභාව ධර්මයි අනිත් එක ඒක ස්ථිරයි කිය හිතපු හිතට මේ විපරිණාමයේ වෙනස් වෙනකුළු බව දැකීම ઈચ્છා බංගත්වයකට යනවා මට මේක පාලනය කරගන්න බෑ කියලා එතකොට දුකක් ඇති වෙනවා ඒ දුකත් ආත්මීය ගත්තොත් තමයි දුකක් වෙන්නේ මේක අනාත්මේ වශයෙන් ගත්තොත් ඒක දරා ගන්න පුළුවන් එහෙම අනාත්මී වශයෙන් ගන්න නම් මේ දුකත් මේ අනිත්‍යත් හිස් දෙයක් බව. හරපද්ධතියක් ඇති නයිසાર્ගික වටිනාකමක් ඇති දෙයක් නෙවෙයි. හිස් දෙයක තමයි මේ ඇතිවීම නැතිවීම ඇති වෙන්නේ. ඒකට තමයි දුකක් ඇතිලා තියෙන්නේ. මේක ආත්මී වශයෙන් ගත්තොත් කියලා ඒක තුච්ච වතෙන්, රිත්ත වශයෙන්, අනත්ත වශයෙන් ගලන්න කියනවා. මම ඒකෙන් වඩාත්ම කැමැති විග්‍රහ කරන්න පරතෝ වශයෙන් බලන එක. අනුන්ගේ දෙයක් වගේ බලන් ඉගෙන ගන්නෙ. අනිච්චතෝ අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ ඒතර තමන් කරා පැමිණෙන දුකක් උනත් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසූ නොවිරු විදිහට මේ දුක ඇති වෙන හැටි පවතින හැටි නැති වෙන හැටි ඊටිසල යෝගාවචර හොඳට දැකලා තියෙනවා මේ උපක්ලේශ මට්ටමේදී ශ්‍රද්ධාව ඇති වෙනකොට ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මෙනෙහි කරන්න. ආලෝකයේ මත වෙනකොට ප්‍රඥාව මත වෙනකොට උපේක්ෂාම සෑම දෙයක්ම වෙන් කරපු කෙනාට ඒකම තමයි දුකක් ආව සැපක් ආව. කොයි දේ ආවත් ඒකේ තියෙන අනුන්ගේ වෙන කෙනෙක්ගේ දෙයක් බලන විදියට වගේ බලන්න පුරුදු වුණාට පස්සේ ඒ යෝගාවචරයට පේන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අනුන් නිසා වෙන දෙයක් හෝ වේවා Taman නිසා වෙන දෙයක් වේවා. චේතනා පූර්වක කරන දෙයක් හෝ වේවා අචේතනිකව සිදුවෙන දෙයක් වේවා. බලාපොරොත්තු දෙයක් වේවා බලාපොරොත්තු නොවිච්ච දෙයක් වේවා මේ සෑම දෙයක් දිහාම අර ඉස්සල්ලාම අස්සාපු දරුවෙක් හොඳ නරක දන්නේ නැතු ඒක දිහා බලාන ඉන්නවා වගේ. ඒව නැත්තම් කෙලින්ම ඒ වෙලාවේ අඟහරු ලෝකෙන් ආපු මිනිස්සෙක් මේ දෙයක් දිහා බලන. එයාට තේරුමක් නැහැ මේ හොඳ නරක හරි වැරදි මොකුත් දන්නේ නැතුව වගේ. Taman දිහාම Taman අමුත් එක් වෙන්න පටන් ගන්නවා. තමාට තමන් අමුත් එක් වෙන්න පටන් සක්මන් කරනකොට ඉඳපු ගමන් සීහිල් වෙලා මතක් වෙනවා මම මේ සක්මනේ නේද ඉන්නේ කියලා. එතකන් පැය ගාන සක්මන් කරලා. අන්නේ විදිහට තමන්ගේ තමන් අමතක වෙලා ගිහලා වහාම නැවත මේ සීයලවන ගතිය එන්න පටන් ගන්න. ඒ වෙලාවට යෝගාතර ගැස්සිලා ආපහු සීයලවන එතෙන් දිහන් ඔන්න ඇඟේ කැලී ටික තියෙනවද පරණ මතක තියෙනවද කියලා බලන්න. ඊට ඉස්සෙල්ලා හොඳටම තේරෙනවා එහෙම නැතුව නිකන් මේ කූඩුවෙන් ශරීරයේ පණ එළියට ගිහිලා ආය පණ ඇතුළට එන්නා වගේ මේ පරතෝ සංකල්පේ එන්න පටන් ගන්නවා. ඒ පරතෝ සංකල්පය ආවට පස්සේ ඒ යෝගාවචරයට මේක නිකන් මේ රූකඩ දර්ශන අධ්‍යා බලාන ඉඳලා ඉස්සල මේ ඇත්තම රූකඩ කියලා හිතපු කෙනාට නූල් සූත්‍රය දැකපත් දැකපත් දවසේ ආ මේක වැඩ කරන්නේ මෙහෙමයි කියලා තේරෙනවා. එහෙම නැත්නම් තොරණක් දිහා බලාන ඉඳලා ඒ තොරණේ ලයිට් වැඩ කරන දිහා බලලා බොහොම ලස්සනට බුදුරැස් සේනවා කීක බලන්න හිටපු කෙනාට කවුරු හරි කියනවා ඔක වැඩ කරන්නේ මේ ෆ්ලෑෂර් කොටේ කරගෙන තාලට එන්නකො තොරණ පිටිපස්සට යන්න මම පෙන්වන්නකො ෆ්ලෑෂර් කොටේ කියලා බලනකොට එයාට තේරෙන පටන් අර ගන්නවා මේකේ බුදුරැසක් නැහැ මේකේ තියෙන මේ විද්‍යුතයෙන් කරන සෙල්ලමක් කියලා ඊට පස්සේ කවුරු හරි කිව්වොත් මේ විද්‍යුතය නෙවෙයි ඕකේ මේ ඉලෙක්ට්‍රොනික්ස් මං කියලා දෙන්නම්කෝ කියලා ඉලෙක්ට්‍රොනික්ස් පෙන්වන්න පටන් අරගත්තොත් අර තොරණට වැඩිය විස්තරයක් තියෙනවා ඉලෙක්ට්‍රොනික්ස් වල ඒක බුදුහාමුදුරන්ගේ වතේ කරගුණත්, ජේසුස් වහන්සේ වටේ කරගුණත්, නබිනායකතුමා වටේ කරගුණත් ඒකට කිසිම හැඟීමක් නැහැ මේ බුදු රැස්ද, නැත්නම් ජේසුස් රැස්ද, නැත්නම් නබිනායක රැස්ද කියලා ඒ ඉලෙක්ට්‍රොනික්ස් වලට මොකක්වත් නැහැ. අපි තමයි මේ ශිල්පියාට වැඳ වැඳ සලකන්න පටන් ගන්න. ඒ බලන්නේ අර අන්තිම ලෙල්ල බැලුවොත් විතරයි. නමුත් විද්‍යුතයේ හෝ ඉලෙක්ට්‍රොනිකස් බැලුවොත් ඒක කොයි වෙලාවත් එකම වේගෙන් කැරකෙන්නේ මෙතෙන්ට ගියාට පස්සේ යෝගාවචරයට අමතක වුණොත් පණ ඇති දෙත් එකම කරකැවිල්ල කරකෙන්නේ පණ නැති දේ එකම කරකැවිල්ල කරකැවි. එතකොට තේරෙනවා ආධ්‍යාත්මික වශයෙන් ගත්ත වායෝ ධාතුවේත් බාහිද්ධා වශයෙන් ගත්ත වායෝ ධාතුවේත් මේක මේ පණකට නලකට පණ නලකට හේතු දෙන වායෝ වෙනවා ඇතුළට ගියාම පිටට ගියාම නිකන් නිකන් හුලං වෙනවනේ ඒ දෙකේ කිසිම වෙනසක් නැහැ. ඇතුලේ තියෙන තේජෝ ධාතුවේ පිට තියෙන තේජෝ ධාතුවේ කිසිම වෙනසක් නැහැ. එතකොට මේ සජීවී අජීවී කියන එකේවත් වෙනසක් නැමේ ඔක්කොම ධාතුමත්කෝ නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ. ඉන්සරුවචනාංශ මතක් කරන භික්ෂුවකට දානි වළඳනකොට ඒ පරිසංකායෝනසෝ පින්ඩපාතම් පරිසේවාමි කියලා මෙනෙහි කරන්න. ඊට පස්සේ ගන්න ධාතු මේ දානයක දිහා බලලා මේකෙත් තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. මේ වළඳන මිනිස්සයා වෙන මගෙත් තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. ධාතු මත්තකෝ මේක ධාතු පමණයි. නිස්සත්ත්වෝ මේකේ සත්ත්වයක් නෑ ජීවියෙක් නෑ පුජ්‍යයක් නෑ. නිස්සත්ත්වෝ නිජීවෝ ජීවයක් නෑ ශුන්‍යෝ. එතකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේක පිළිබඳ මායාවෙන් යුක්තව බැලුවොත් මේක මම මාගේ කියාගෙන පශ්චාත්තාප වෙලා දුක පිළිබඳව අපි උත්තර හොයන්න හදනවා. යම් වෙලාවක යාන්තමට හරි මම මාගේ හැඟීමකින් තොරව ධාතු මාත්‍ර වශයෙන් නිස්සත්ත්ව වශයෙන් නිජීව වශයෙන් බලුවොත් එහෙම අර තොරණ දිහා බලපු මිනිසයා ෆ්ලෑෂර් කොටේ දිහා බලලා ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් දිහා බලන්න ගියාට පස්සේ තේරුම් ගත්තා වගේ ඉලෙක්ට්‍රොනික්ස් වල අපි ඉපදුනත් නැතත් ඒකේ ධර්මතාවය ඒකම තමයි ඒක නිසා සරුවචනාංශ මේක උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම කියලා ඒ නියාම ධර්ම වර්ගයක් පෙන්ලා තියලා තියෙනවා. අන්නේ නියාම ධර්මයන් නියාම ධර්මයන් බව තේරුම් ගන්න එක තියා බලනකොට අනිවාර්යයෙන්ම එක පරතෝ සම්දර්ශනයක් තියෙනවා. පරතෝ බැල්මක් තියෙනවා. ඒ පරතෝ බැල්මෙන් බලන එක හරියට කියනවා මේ අපි මේ බණ කියනකොට මේ පටිගත කරන යන්ත්‍රයේ ඒ ශබ්ද තැම්පත් කරගන්නකොට ඒ පටිගත කරන යන්ත්‍රේ කිසිම නෑ මේ බණක්ද එහෙම නැත්නම් වෙන නරක වචනයක්ද මොකක්වත් නෑ ඒකට තියෙන එක පටිගත කරන එක විතරයි. කැමරාවකින් චිත්‍රපටියක් චිත්‍රයක් රූපගත කරනකොට ඒක මේ කහ පාට නිල් පාට කියලා වෙනසක් සබ්බ්‍ය අසබ්බ්‍ය වෙනසක් කැමරාවට කැළම නැහැ. මෙන්න මේ වගේ මේ එකම ඉඳුරකේ ඉඳුරංගෙවත් මේ වර්ණ මේ හොඳ නරක හරි වැරදි තේරීමක් මොනවත්ක්ම නැහැ. මේ ඔක්කොගෙම ඒ හොඳ නරක හරි වැරදි සේරම එන්නේ ඒ මම කියන කුඤ්ඤ වැදුණු පැත්ත වැදුනට පස්සේ තමයි. ඒ ගලවලා බැලුවට පස්සේ කම්පියුටර් එකක් ඉස්සරහට ගිහලා මොනිටර් එකයි, printer එකයි, speaker එකයි ඒ දේවල් දිහා බැලුවා වගේ මේවා එකතු වෙච්චාම සතෙක් වගේ වැඩ කරනවා. වෙන් කළ බලපුවාම යකඩ ගොඩක් විතරයි. ඒක නිසා මේ සමූහ ගණය තේරෙන්නේ කොහොමද? ඒක නිදර්ශනයක් වශයෙන් බටහිර ලෝකයේ අදහසක් මත කොල්ලා තියෙනවා. මුළු මීමැසි පොදියක්ම ඒකාත්මීය වැඩ කරන්නේ. ඒ එක එක මැස්සෙක් වෙන් කරපුවාම එකම මැස්සෙකුටවත් දවස් 3-4 වැඩි ජීවත් වෙන්න බෑ පොදියෙන් වෙන්ව. ඒ එක මී මැස්සියෙක් උදේ ඉර පාය පෙඳලා හැන්ද වෙනකන් එයා කරන්නේ මේ පැණි එකතු කරනවා. එයා දිගටෝ මේ පැණි එකතු කරනවා. මොකටද මේ කරන්නේ? කොහොමද මේක වෙන්නේ කියලා ඊගා සෙක්ෂන් එක එයා දාන්නේ. තව මැස්සියක් ගිහිල්ලා පිලව් බලනවා නම් එයා තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක කරනවා. ඉම් පිරිමි මැස්සන්න තියෙන්නේ ඒ සංසේචන කෘත්‍ය පමණයි. රජමීමැසිර තියෙන බිත්තර දාන එක විතරයි. මේ සියල්ලම එකතු වෙච්චාම ඒකාත්මී වෙනවා. එක එකක් වෙන් කරුවාට පස්සේ එක්කෙනෙම එකම සමාජිකයකට තනියම ජීවත් වෙන්න බෑ. ඒ වගේ තමයි මේ ඇහැ කන දිවනාසය ඔක්කොම එකතු වෙලා ආවට පස්සේ මම එක් ආත්මයක් ලැබෙනවා. නමුත් ඇහැ කියන්නේ කැමරාවක්, කන කියන්නේ ශබ්දගත කරන යන්ත්‍රයක් වශයෙන් කරලා බලනකොට කිසිම වෙනසක් නැහැ. ඒ විදිහට තමයි වැඩ කරන්නේ. ඒව ධර්මතාවයකට වැඩ කරනවා. ආන්නේ විදිහට බලන්න පටන් අරගත්තට පස්සේ මේ පුද්ගලයාට ඒ තමන්ගේ ශරීරයේ හානියක් කරදරයක් වුණත් වෙන දෙයක් වුණත් මේ යන්ත්‍රයක් කඩුණාට පස්සේ ගෑරේජ් එකට දාලා හදා ගන්නවා වගේ මිස ඒකින් එහාට එන්න දෙයක් නැහැ. ඒ නිසා යෝගාවචරතර චිත්ත වික්ෂේප පශ්චාත්තාප තැන නතර වෙනව අඩු වෙන්න පටන් අර ගන්න. එන ඕන දෙයක් බලන්න පුළුවන් වෙන එක පරතෝ සංකල්පෙන් බලන්න පුළුවන් වෙන ගතිය. ඒක ඇතින් බලනකොට ඇත්තටම විද්‍යාව හරි. විද්‍යාවෙන් කරන්න තියෙන්නේ කිසිම දෙයක් මම මාගේ හැඟීමෙන් ගන්න පරතෝ සංකල්පෙන් තමයි බලන්නේ. ඒ නිසා විද්‍යාවේ දියුණුවේ කිලෝරක් නැහැ. ඒක තමයි යෝගාචරය Taman දිහා පරතෝ සංකල්පෙන් බලන්න පටන් අරගත්තොත් ඒ දර්ශනය ඒ කියන එකට විපස්සනාව කියලා අපි කියන්නේ. ඒකම තමයි මේ insight meditation කියලා කියන්නේ. ඒක දිහා හොයාන යන්න පටන් අරගත්තට පස්සේ මේ යෝගාචරය මත් කරන තරම් විශාල දැනුමක් මේක ඇතුළේ තියෙනවා. මුත් අභාග්‍යයකට වගේ ලෝකායත ධර්ම සේරම කරන්නේ බාහිරට යොදන එක. Taman diyama තමා යන හැඟීමෙන් බැලුවත් වැරදි. අනුන් දිහා බැලුවත් වැරදි. Taman diyama පරතෝ සංකල්පෙන් බලන්න පුළුවන් වෙනවනම් අපිට මේ ජීවිතය කියලා කියන්නේ මම කියන්නේ කවුද? මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියන එකේ විශාල වටිනාකමක් තියෙනවා. ඒ නිසා උද්‍යප්පේ ඥානීය බලවත් වුණාට පස්සේ යෝගාවචරයට අලුතෙන් ඇස් ආපු බබෙකුට වගේ එහෙම නැත්නම් අලුත් සෙල්ලම් බඩුවක් හම්බෙච්ච පොඩි එකෙක් වගේ මේ සිදුවෙන සෑම දෙයක් තුළම විශාල ධර්මතා තේරෙන්න එළි වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට යෝගාවචරයා ඒ අපි මෙතෙක් දැන් කතා කර මේ සමූහ ගණේ කැඩුවට පස්සේ මීමැසි පොදියක එක එක මීමැසට ගන්න දෙයක් නැතුව වගේ මේ වගේ තනිතර වෙන් කෙරුවට පස්සේ මේකේ කිසිම ආත්මයක් නැහැ. ඒ වගේම ආරම්මන ගණයක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා අපි ලොකු ස්වාමීන් වහන්සේක උපමාවක් විදිහට කියනවා නම් මලක් දකින්න වෙලාවක ඒක අපි වර්ණේ දකින්න ඕනේ තව වෙලාවක එකේ සුවඳ විඳින්න ඕනේ. තව වෙලාවට එකේ සටහන බලන්න ඕනේ. මේ තුනම පූට්ටු කරුවට පස්සේ තමයි මලක් දැක්කා කියන අත්දැකීම එන්නේ. නමුත් මේ වර්ණයේ දකින චිත්තක්ෂණය ගඳ බැලිල්ලට සම්බන්ධ නැහැ. ගඳ බලන චිත්තක්ෂණේ වර්ණ බැලිලට සම්බන්ධ නැහැ. ඒ දෙකම බලන චිත්තක්ෂණේ සටහනට සම්බන්ධ නැහැ. මේ තුන පුරුද්දලා තමයි අරමුණු ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා එක අරමුණක් ගන්න අඩු ගන්න චිත්ත වීදි හතරක් පහක් දුවන්න ඕනේ. ඒ එක එක චිත්ත වීදියක් දන්නේ නැහැ. මම මෙන්න මේ කෘත්‍යයට යොමු වෙලා තියෙන්නේ කියලා. අර උද්‍යප්පේ බලවත් අවස්ථාවට ගියාට පස්සේ මේවා වෙන් වෙන් වශයෙන් යෝගාවචරයට පේන්න පටන් අර ගන්න උපමාවක් විදිහට කියනකොට කියනවා භාවනා කරනකොට කවුරු හරි මම කියන වචනේ කිව්වනම් පළවෙනිම යන්න ඇහෙන හිතයි දෙවෙනිම යන්න ඇහෙන හිතයි කොච්චර වෙන් වෙනවද කියනවනම් මේ මාම කියන එක පුද්ගලයෙක්ගේ උත්තම පුරුෂව ඒක වචන වර්ෂයක් වශයෙන් මතක නැහැ දෙක වෙනුම් කියලා ඇහෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට හොඳ සංගීත කණ්ඩයක් ඇහුවොත් ඇහෙන්නේ මා කලබගෑනියක් විදියට. එදින අතනින් මෙතනින් එන ශබ්ද ගොඩක් විතරයි. අන්නේ විදිහට කෑලි කෑලි කෑලි වෙන් කළ බලන්න පටන් අරගන්න වෙන්නෙම ඒක දිහා මම මාගේ හැඟීමකින් තොරව පරතෝ සංකල්පෙන් බලන්න පටන් අරගනි. අන්න එදායින් පස්සේ තමයි ඇත්තටම මිනිස්සු ජීවත් වෙන්න පටන් ගන්නේ. එතකම්ම හීනේ තමයි ජීවත් වෙන්නේ. එතකම්ම මතේක තමයි ජීවත් වෙන්නේ. එතකම්ම අන්ධකාරය තමයි ජීවත් වෙන්නේ. අන්න ඉබ්බස්සේ තමයි තේරුම් අරගන්න පටන් ගන්න මෙන්න මෙවැනි ඇතුළතට යොමු වෙච්ච ආධ්‍යාත්මයට යොමු වෙච්ච ගතියක තියෙනවනම් මිනිස්සයා කවදාකවත් මේ විදියට කෙලස් උපදවන රාග, ద్వේෂ, මෝහන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මදමාන කරන්න කිසිම පදනමක් එන්නේ නැහැ. මොකද ඒක එතන එතන එතන එතන මේ විදියට පිණි පිදි යන දෙයක් පහළ වෙන්නේ. නමුත් අපි කොච්චර தත්වගත වෙලා තියෙනවද කියනවා අන්නේ බිඳි බිඳි යන தත්තර පහළ වෙනකොටම ඒකාකාර වෙනකොටම නීරස වෙලා නැගිටලා යන්න පුරුදු වෙලා තියෙනවා. මේ භාවනා වැරද්දක් කියලා හිතලා තියෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරන එකත් ප්‍රතිඵල ලැබෙන එකත් නම් 100%ක්ම අපි කියන කිරි ගහට මෝල් ගහෙන් දමලා ගැහුවා වගේ ඇත්ත. මේක මේ මේකයි මේ දුක්ඛ සත්‍ය කියලා පිළිගන්න එක ඒක තමයි අමාරු දෙය. ඒක මතුවෙනකොට පනිනවා. මතුවෙන කියනවා බෑ කරන්න බෑ මේ මේ මං මේ පරිේශනේ මේකෙදි බෑ මම ඊගා රිට්‍රීට් එකට එන්න මොනම විදිහකින්වත් කරන්න බෑ. මේ අතන වේදනයි මෙතන පුපුරනවා කියලා කෑ ගන්න. ඊට පස්සේ මොකද්ද මේ භාවනා කරලා බලාපොරොත්තු වෙන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමයි මේ භාවනා කරන්නේ. මොකද දුක්ඛ සත්‍ය එනකොට පයින් ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒකේ තියෙන විහිළුව එහෙම නැත්නම් මේකට දෙවන්නේක් සම්බන්ධ නැහැ මේක මම විසින්ම මගේ තියෙන හැකියාවල් වලින්ම තමයි මම මේ මෝහ කරගන්නේ කියලා දැනගත්තට පස්සේ හොඳ සත්පුරුෂයෙකුට නම් ਸਰබලධාරී දෙවියෙකුගේ තන බලයක් හිතට එනවා. මේක වරකට ගන්න නම් මමයි වරදගන්නේ. හරියනවා මමයි හරියන්නේ මොන්නම දෙකින්වත් නෑ දෙවෙනෙක්ගේ බලපෑමක් කියලා. Tamange තියෙන අර විමුක්ති ගතිය, ස්වාධීන ගතිය දැනෙන්න පටන් ගන්නවා. වැරදියට කල්පනා කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේක අනුන්ට හේතු කරන ගතියක්, Tamanට හේතු කරන ගතියක් කියලා. ඒක නිසා අර සීලා භික්ෂුණිය ළඟට ඇවිල්ලා මාර්යා අහනකොට කවුද මේ බිම්බේ ප්‍රතිබිම්බේ මැව්වේ කියලා ඒ අහුවෙන්නේ නැති වෙන්න උත්තර දෙන්නේ නයිතං අත්ත කතම් බිම්බං නයිතං පර කතං අගහං හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති මේක මවිසින් කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි එවනම් මෙච්චර දුක් දෙන දෙයක් කවදාකවත් අපි ප්‍රතිබිම්බ මේ බිම්බණය කරන්නේ නැහැ ප්‍රතිබිම්බය වවන්නේ නැහැ. නයිදම් පරකටන් අගන් මේක මට කවුරුත් කරපු හෝනිය මොකුත් නෙවෙයි. මේ දුක මේක හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. මේ මේක මතු වෙනකොට ඒ කියන්නේ Taman කොච්චර භාවනා කරත් දුක දුකමයි. මුද්දක ඉවසන්න පුළුවන්. වෙන විදිහට කියනවනම් ආනාපානය කරගෙන යනකොට වේදනාවක් නැතුව නෙවෙයි. නමුත් ඉවසන්න පුළුවන් නම් ආයේ වේදනාව හරහා ආනාපානෙම බලන්න කියලා කියන්නේ. ඒ වේදනාවල ඉවසිය හැකි ගතියක් තියෙන බව පරීක්ෂා කරන එකයි. ඒ වගේ තමයි මේ දුක ආවට කාටවත් චෝදනා කරන්නවක්වත් කාටවත් හේතු කරන වෙනට මේක පිළිගන්න තත්යකටපත් වුණොත් අපි ඒකට කියනවා සම්‍යක් දෘෂ්ටිය කියලා. ඒක පිළි අරගෙන බැලුවොත් හොඳට තේරෙනවා මේක මැවුම්කාර දෙවි කෙනෙක් සර්බලධාරී කියන්නේ දෙවි කෙනෙක්ම අවබෝධයකොත් නෙවෙයි. ආත්ම මේ ජීවාත්මය කියන තමන්ගෙම වෙච්ච දෙයකොත් නෙවෙයි. මේක හේතුඵල ධර්ම කොටාශයක් කියලා ඒ මතින් ගන්න තියෙන පශ්චාත්තාප නැතිවීම නැති වෙලා නැහැ තව ඒ පිළිබඳ එන සංඥා ඒ පිළිබඳ එන හැකි සංඥාව පවා යෝගාවචරයට තියෙනවා සංසාරේ කවදාකවත් අපි මෙන්න මේ විදිහට බල්ලා නැහැ ප්‍රශ්නේ දිහා බලලා තියෙන්නෙම මේක අනුන්ගේ වැරද්දක් නිසා හෝ මගේ කර්ම නිසා හෝ මොකක් හරි කරලා හේතු හොයන්න හදනවා මේ ප්‍රකෘති හේතුඵල දෙකෙන් තොරව. ඒක බලන්න නම් එකම දර්ශන ක්‍රමය තමයි පරතෝ සංකල්පයෙන් බලන එක. Taman දිහාම අනුන් බලන විදිහට බලන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අර ගන්නවා මේ බඹයක් පමණ වූ ශරීරයේ තුලම දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදයත් ඒ තුලම නිරෝධයත් නිරෝධයට මාර්ගයක් තියෙනවා. ආයෙ හොයාගෙන යන්න දෙයක්වත් අවල් දෙය අඩුයි කියනවක්වත් නැත්නම් මගේ මේ යන්ත්‍රය යතුරු තියෙන අසවලාගාව කියන දෙයක්වත් ඇත්තේ නැහැ. මම හිතනවා ඇත්තටම ඒ බවම නිවනේ ලකුණු ටිකක් කියලා. මේ ප්‍රශ්නෙත් මගේ නං උත්තරෙත් මගේ නං ඉතින් මම සුවයත්පයි. නමුත් අම් ප්‍රශ්න විසඳිලා නැහැ. ඊට පස්සේ ඒක නිසා යෝගාවචරය වැටෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට මේක විස්තර වෙන විදිහට මේක ප්‍රශ්නය සුළු කිරීම පටන් අර ගන්නවා. දැන් මේකට යෙදී යුතු මේ ප්‍රමේය මේකයි, සමීකරණය මේකයි කියලා හිතාගෙන ප්‍රශ්නේ තේරුම් ගත්තට පස්සේ වැඩ කරන වැඩ කරන යනවා වගේ තමයි පටිපදා ඥාන දර්ශනය. ඒකට අවශ්‍ය මානසිකත්වය තමයි මේ බලවත් උද්‍යප්පේ ඥානෙදි පහළ වෙන්න පටන් අරගන්නේ. ඒක පහළ වෙන වෙලාවට සමානට යෝගාචර පැය 3-4 එක දිගට ඉන්න පුළුවන් මේකේ. ඒ කියන්නේ ඉඳගෙනම නෙවෙයි ඉඳගෙනලා නැගිට්ටත් පැය ගාණක් යනකම් හිතේ ඒක පවතිනවා. සාමාන්‍ය බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ භාවනා කරමින් හොඳට මේකට හිත රත් වෙලා එන එන දේ කැටි කැටි පිටි පිටි යන තත්ත්වයට ආපුවාම ඔන්න කවුරු හරි gediy ගහන. ඉතින් gediy ගහන මිනිහටත් කේන්ති ගන්නවා නේ මේ මනුස්සයා මේ gediy ගැවි නැත්තම් හොඳයි කියලා. ඊට පස්සේ සක්මණට ගියොත් ඒ පරියංකේදී ගත්ත ඥානෙ හේම සක්මණට ගෙනියන්න පුළුවන්. ඒ සක්මණේ හරියට ගෙල්ලවලා හරියට නිදාගත්ත බබෙක් අරගෙන ගමනක් ගිහිල්ලා ආයෙ ගෙනලා ඇඳේ තිබ්බා වගේ ආයෙ පරියන්කට ගන්න පුළුවන්. ඒ තරම් දිගින් දිගට දිගින් දිගට එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ මට්ටමට ආවට පස්සේ ඒක වළක්වන්නත් බෑ යෝගාවචර. ඒක ධර්මතාවයක් වෙන්න පටන් ගන්නවා. එකම දේ වෙන්නේ මේ වෙලා වෙනකොට යෝගාවචරගේ පුංචි මානසික අසහනයක් තිබුණා නම් ඒ පුංචිකල පැහැදිලිවම හිතනවා මට පිස්සුයි කියලා. පුංචි හෝ සීලක අඩුපාඩුවක් තිබ්බනම් හිතනවා මේ ගැස්සුනේ මාර බලවේගයෙන් මගේ සීල නැති නිසා තමයි කියලා. කාටවත් බෑ යව කොට ගන්න. ඒ නිසා සරුවචනසේ මතක් කරනවා මේ වැඩේට බහින්ද ඉස්සල්ලාම හොඳ සීලක පිළිටඬ මානසික වශයෙන් හොඳ බුදුන් අදහගෙන ධර්මය අදහන හොඳ අදිමොක්කයකින් බහගන්න ඒ වගේ අඩුපාඩුකම් තිබුණොත් මේ හෙලෙත්තාඩු අවස්ථාවේදී හිතන්නෙම මේක මගේ සීලේ අඩුපාඩුව නිසායි එහෙම නැත්නම් මේක මගේ මේ මානසිකත්වයේ කියන්නේ සද්ධාවාදී ගුණ ධර්ම වල අඩුපාඩුවක් නිසායි කියලා අර පිටේ වනේ තියෙන මීමා ඒ පඳුරට රින් ගන්න බයයි වගේ ඉස්සරහට යන්න බය වෙනවා. යම් කිසි කෙනෙකුට හොඳ ශක්තියක් ඇති වෙනවා මම සීලක පිළිහිටලා තියෙන්නේ. මට බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවේ කිසි අඩුපාඩුවක් නැහැ කියලා එහෙමනම් එනවා ඉස්සරහට යන්න පුළුවන් ගතිය. මේක තමයි වෙච්ච නැත්තේ කරන්න ඕනේ කියලා. ඒක නිසා මේක තාම ගැඹුරු භාවනා තත්ත්වයක් වුණත් ඒකට මේ සමාජික තත්ත්වවලින් ලොකු ආධාරක ධර්ම එන්න පටන් ගන්නවා. ඒ වගේම අර මුලින් ඉඳලා කරගෙන ආපු දේවල් එකක්වත් අහක දාන්න බෑ. දිගට දිගට යන්න පටන් අරගත්තට පස්සේ මින් එහාට එන්න තියෙන්නේ නාව මහ විදර්ශනා වශයෙන් බරපතල ඒ කියන්නේ තන්නි ක්‍රම වැඩේට බහැපු අවස්ථාවක්. පතලට බහැපු මිනිසෙක් වගේ ආය උඩ ඇවිල්ලා පල්ලෙහාට යන්න වෙලාවක් නැහැ. දිගට කරගෙන යන්න අවස්ථාවක්. නමුත් මම පටන් ගන්නකොට කීප එක නැවතත් කියනවා මේක නෙවෙයි මේ අමාරු බඳේ තීර්ණාත්මක දේ යෝග ජීවිතය වැත්තේ බලනකොට මේකට සකස් කරගෙන එන ගැම්ම. මූලිකේ සකස් කිරීමෙන් සහ කොයි වෙලාවක මෙතනින් කැඩුනත් යෝගාචරයේ සකස් කරගෙන යන ක්‍රමයේ දන්නවනම් 1 2 3 4 ක්‍රමේ කවදාකවත් බාධා වෙන්නේ මට මේක කැඩුනා කියලා දැනගන්න මේ කොයි දේත් කැඩෙනවා කොයි දේත් දුකට යනවා කොයි දේත් අනාත්මයි ආයේ නැවත සකස් කිරීමේ ක්‍රමය